අරමුණු ගැනයි. මේ අරමුණක්මයි අපි ලියා ගන්න තියෙන්නේ. ඒකයි මෙතන ෂණ සම්පත්තියේ දුර්ලභම් කියලා කිව්වේ. ඒ අරමුණම තමයි ෂණේ කියන්නේ. ඒ දැකීමයි දුර්ලභ කාරණේ. ඉතින් දුර්ලභ සද්ධර්ම ශ්‍රවණම් කිව්වේ. ඉතින් ඒක සද්ධර්මයේ ඇසීම හරිම දුර්ලභයි. මොකද ඒ ෂණ සම්පත්තිය එකෙන් පහළ වෙන්නේ. ඒ වගේම තමයි දුර්ලභම manussත්ත. ඔබ බලන්න මේ ලෝකයේ සත්ත්ව සත්ත්ව ලෝකේ කොයිතරම් විශාලයිද? මේ ලංකා භූමියේ මේ පුංචි දිවයිනේ කූඹි ඉන්නවා ලෝක ජනගහනයට වැඩි. ලෝකේ ඉන්න මිනිස්සු කෝටි 800යි කියලා සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා. එහෙමනම් ඒ කෝටි 800ක් මොයි ලෝකේ මිනිස්සු ඉන්නවයි කිව්වත් මේ ලංකාවේ මේ පුංචි දූපතේ කූඹි ඉන්නවා ඊට වැඩි. ඒ පණුවේ ඉන්නවා ඊට වැඩි. ඊට වැඩි මේ පුංචි සත්තු ගොඩාක් ඉන්නවා. එහෙනම් මේ සත්ත්ව ලෝකේ හරි විශාලයි. ඉතින් දකින්න මහ පොළොවේ පස් වගේ මේ මිනිස්සු හිටියත් බුදුන් වහන්සේ කියනවා නියපොත්තර ගත්ත පස් ටික වගේ බොහොම ටිකයි මහණෙනි මේ සත්‍ය අවබෝධ කරගන්න කියලා. ඒක නම් ඇත්ත කතාව. ඇත්තම කිව්වොත් මේ සද්ධර්ම අහන එක නම් පහසු නේ ලේසි ලේසි නෑ. මේක අති දුර්ලභයි. මේ දුර්ලභ කට කාරණාවක්. ඔබ මහා භාග්‍යවන්තයෙක් වෙන්න ඕනේ. මේ සංඥාවක් නැවත සකස් නොවන මේ මනුසාත්ම භාවයක් ලැබිලා එවැනි ඔබ අවසානයක් දකිනවා කියන්නේ ඔබ අර සතෙක් සිව්පාවෙක් විදිහට නැවත සකස් වෙන්නේ. ඉතින් ඒ ඒ වාග්ය නම් බොහෝයට නැහැ. ඉතින් අපි දකිනවා ඒක නම් අති දුර්ලභ කාරණයක් කියලා. දුර්ලභ manussත්තන් දුර්ලභ සද්දම්ම ශ්‍රවණන් දුර්ලභ සර සම්පatti ඒ වගේමයි දුර්ලභ ප්‍රතිරූපදේශ වාසී. ඉතින් මේ මහා දුර්ලභ කාරණා තමයි. ඒක අපිටත් වැටහෙනවා මේ සත්‍යය විඳින දුක දකිනකොට. අපිට මේ මිනිස්සෙම කොයිතරම් ගිනි අරගෙන පත්තු වෙවි දඟලනවද? මේ මිනිස්සයා ගිනි අරගෙන ගිනි තියාගෙන පත්තු වෙනවා කියලා පේනවනේ. කවුරුත් කරලා නෙමෙයි. තමන් විසින්ම සිතුවිලි වල ගින්නක් ගහගෙන ඒ ගින්නේ දැවෙනවා. කවදද එයා එකෙන් නිවෙන්නේ? ඒ ගින්නෙම පත් වෙලා දැවිලා අළු වෙලා යනවා. ඇත්තම කිව්වොත් මහා අවාසනාවක්. මේ සත් මිනිස්සයාටත් මේක අහිමි. මේ මිනිස්සයාට බලන්න කොයිතරම් මේ මිනිස්සයාගේ මේ දැස් පෑදෙන්න කොයිතරම් දුර්ලභ කාරණයක්ද? ඒ අතර ඔබට මේ වැටහෙනවා නම් ඔබ මහා භාග්‍යවන්තයෙක්. භාග්‍යවන්තයක්ම. ඒක නම් සුළුපටු නෑ. අපිට ඒක මේ ධර්මයේ තුල අවබෝධයෙන් අපිට ඒක වැටෙන කාරණාවක්. බුදුන් වහන්සේත් මේ මනාකොට පැහැදිලි කරන බොහෝ සූත්‍ර ඔබට දකින්න ලැබේ. ඉතින් මෙතන මේ පුජ්‍යල ස්වභාව හතරක් අතරම මේ මෙහෙම අපි පුජ්‍යල ස්වභාවයේ මේ ධර්මයේ දකින්න එපා. නමුත් මේ වාසිතය තුළ මේ වචනවල මේ සූත්‍රවල මේ නිබ්බාන හතරක් තමයි පෙන්වන්නේ. ඒ සෝපරිශේෂ නිබ්බාන, අනුපරිශේෂ නිබ්බාන, ඒ වගේම තමයි මෙතන තවත් දෙයක් අපිට දකින්න ලැබෙනවා. මේ වචනයක් මෙතන බොහොම පටලවා ගන්න තැනක් තියෙනවා බොහෝ ඒ තමයි මෙතන තියෙන මේ වචන දිහා බැලුවම අපිට පේනවා ඉදපන භික්ඛවේ ඒක වෝච පුද්ගලෝ කායස බේදා සංඛාරා පරිනිබ්බා හෝති කියනකොට ඒක තවත් පැත්තකින් කියනවා ඉදපන භික්ඛවේ ඒ කාය කාය වෝච පුද්ගලෝ කායස බේදා අසංකාර පරිනිබ්බාති කියලා සංකාර පරිනිබ්බාති අසංකාර පරිනිබ්බාති එතකොට ඒ කියන්නේ සම්බු ඥාණයෙන් අවබෝධ කරගන්න එකයි ඒ වගේම ආසාදනගත ධර්මය තුළින් අවබෝධ කරගෙන නිවන් දකින එකයි. අපි කොහොම මේ දැන් සයිද්ධාන්තිකව මේ පොතේ තියෙන විදිහට කියනවා නම් පොතේ පැහැදිලි කරන විදිහට තේරුම් පැහැදිලි කරන්නේත් ඒ විදිහටමයි. එතකොට අපිට ඒක දකින්න ලැබෙන්නේ කොහොමද? මේ වශයෙන් මේ මෙලෝ වශයෙන්ම මේ ධර්මයේ සාන්දිටික ධර්මය අවබෝධ එතකොට මෙතනදිම සත්‍ය අවබෝධ වෙනවා. එතකොට මේ ඉදපන භික්ඛවේ ඒකද වෝච පුද්ගලෝ දිත්තේව ධම්ම කියන තැනට එනවා. අසංකාර පරිනිබ්බෝති කියන තැනට එනවා. එතකොට අපි දන්නවා මේ ධර්මය තුල අපිට අහන්න ලැබෙනවා මේ ඔබ දන්නවා මේ ගෝධික ස්වාමීන් වහන්සේ ගෙලසිඳගෙන නේ අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ගෝධික ස්වාමීන් වහන්සේට තියෙන ගැටලුව තමයි එතකොට අසමාහිත සමාධිය සමාහිත සමාධිය. එතකොට මේ සමාහිත සමාධිය කියන්නේ මේ මේ මේ කියන්නේ අනිමිත්ත සමාධියනේ. මේ ඇවිල්ලා සිතේ සත්‍ය දැකින තුළ මේ මිදීම තුළ ඇතිවෙන සමාධි ලෝකෝත්තර සමාධි අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි කියන සමාධි. ඒතකොට මේකත් ඇත්තටම ඇති වෙනව නැති වෙන ස්වභාවයක් මුලින් පවතිනවා. ඒක තමයි සත්‍ය. ඒ ඒ කියන්නේ මේ දර්ශනයටපත් වෙන එකත් මෙතනමයි. ඒ සමාධි තුළයි. ඒතකොට එතන සංඥාවක් ප්‍රකට වෙන්නේ නැහැ. එන්න මෙතනයි ඇත්තටම අනිමිත්ත කියන හේතුව. ඒ අනිමිත්තයි කියන හේතුව තුළ තම ගැඹුරු අර්ථයක් තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් ඔබට මේක ප්‍රායෝගිකව දකිනවා නම් තමයි මේ ධර්මයේ හැමදේම ගැලපෙන්න ගන්න. එතකොට මේ ඔක්කොම වැටෙන්න ගන්නවා. එතකොට ඔබ මේ අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණිතයි කියන මෙන්න මේ ස්වභාවය මේක අපි අසමාජ සමාධිය සමාජ සමාධිය ගැන කතා කරනකොට මේක එනවා එක අවස්ථාවක් මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන කෙනාටයි මේ එන්නේ. මෙන්න මෙතනදී ඔබට තව දෙයක් කියන්න ඕනේ. අපිට මේ පොත්පත් ඒවම සේරම අපි අපි ඒවා අක්කොම ඇත්තටම අපි දකින්නේ ධර්මයේ විතරයි අපිට වෙන කිසිම දෙයක් අදාළ නැහැ පොතේ හරියෝ වැරදියෝ අපි කෙලින් කතා කරනවා ඒකට හේතුව අපිට අන්ත දෘෂ්ටි නැහැ ඒක නිසා අපි බොහොම සරලව විවෘතව කතා කරනවා ඉතින් ඒක නිසා තමයි මේ හැම දෙයක්ම මෙහෙම නිර්වචනය කරන්නේ එහෙම අපිට අපිට දුෂ්ට වල දාන්නවත් එහෙම කවුරුත් අවශ්‍ය නැහැ. ඒක නිසා අපි සත්‍ය දකින්න උත්සාහ කරනවා. ඒ සත්‍ය ඔබට හෙලි කරන්න උත්සාහ කරනවා. අපි දකින සත්‍ය ඔබට ඒ විදිහටම පෙන්වලා දෙන්නයි අපි උත්සාහ කරන්නේ. ඒක පොතේ තිබ්බා නොතිබ්බා අපිට ඒක අදාළ නැහැ. අපි ප්‍රත්‍යක්ෂ ධර්මයක් දේශනා කරනවා. එහෙමනම් ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයේ තුළ ඒ සත්‍ය හෙලි කරනවා. එච්චරයි වැදගත් වෙන්නේ. එතකොට මෙන්න මේ ගෝතික භික්ෂුන් වහන්සේ වගේම තවත් අපිට කතා වස්තු හම්බ වෙනවා. එතකොට මෙන්න මෙතනදී අපි දෙයක් කියන්න ඕන. ඒ තමයි මේ අසමාහිත සමාධියයි සමාහිත සමාධියයි. අපි කතා කරා මේ ලෝකෝත්තර සමාධි වෙනයි ලෞකික සමාධි වෙනයි කියලා. අපි ගියවර ඔබට සූත්‍ර දේශනාවලුත් පැහැදිලි කරා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුරු ධ්‍යාන කියලා අපි මේ කතා කරන විතක්ක, ਵਿਚාර සංසිඳන, ප්‍රීතිසුඛ, ඒකාග්‍රතාව මේ අවස්ථා සංසිඳන අවස්ථා. මේක ලෞකික. ඒ කියන්නේ මේ නිගණ්ඨය. ඒ කියන්නේ බ්‍රාහ්මණය. ඒ කියන්නේ පස්වගතවසපව මේ සමාධිවල හිටියා. ලෞකික සමාධිවල හිටියා. එතන සමාධිමය අවස්ථාවක් තියෙනවා. හැබැයි එතන ලෞකිකයි කියන්නේ ඇයි? ලෝකෙට බැසගෙන. ඒ කියන්නේ සත්වේ පුජ්‍යලයක් ඉන්නවා. සත්ව පුජ්‍යල දෘෂ්ටිය නැති වෙන්නේ නැහැ. ඒ සිතේ පාවෙන අවස්ථා සමාධි අවස්ථා කෙනෙක් ඉන්නවා එහෙම පාවි පාවි. කෙනා නැති වෙන ධර්මයක් එතන නැහැ. එතන විතක්ක ਵਿਚාර සංසිඳන සති නිමිත්ත වඩනවා සමිත සති නිමිත්ත අල්ල හුස්ම නේ ඒකාග්‍ර කරගෙන දේ උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත කියලා නේ බාහිරෙන් දකින නිමිත්ත සිත තුළින් දකිමින් නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාම පස්ස සිස්සාම කියලා චිත්ත සංකාරම් පටිසංවේදී අස්ස සිස්සාම පස්ස සිස්සාම කියලා මේක සිත තුළින් දකින අර උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත විදිහට අරගෙන අන්න සමාධිමත් ස්වභාවයක් හදා ගන්නවා මෙන්න මේකේ අවස්ථාව තමයි එතකොට විතක්ක ਵਿਚාර සංසිඳන අවස්ථාව ප්‍රථම ධ්‍යා ප්‍රථම ධ්‍යාන කියලා ගන්නවා විතක්ක ਵਿਚාර පිස්සුක ඒකාග්‍රතාව තියෙන අවස්ථාව එතකොට මේ සිතේ අවස්ථාවක් ඊට ඊට පස්සේ විතක් විතර සංසිඳන අවස්ථාව ගන්නවා. අන්න දෙවෙනි ධ්‍යාන. ඊට පස්සේ ගන්නවා ප්‍රීති සංසිඳුණා, තුන්වෙනි ධ්‍යාන, සුඛ සංසිඳුණා, අන්න හතරවෙනි ධ්‍යාන. ඊට පස්සේ ඒකාග්‍රතාව කියලා ගන්නවා. හතරවෙනි ධ්‍යානේ සුඛ සංසිඳන අවස්ථාව. එතකොට මෙන්න මෙතන ওই ලෞකිකයි. හැබැයි ඔබ එකක් හොඳට සිහි තබා ගන්න ඔබ නොදන්න කාරණාවයි ලෝකෝත්තර සමාධිය වල ප්‍රායෝගික පැත්තදී මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන්නේ. ඒත් මේකම සිද්ධ වෙනවා. මේක බොහෝ අයට නොතේරෙන කාරණාවක්. මේ ධර්මයේ නොදන්න කෙනාට මේක සිද්ධ වෙන්නේ නැහැ. දර්ශන ඥාණයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. මේක සිද්ධ වෙනවා දර්ශන ඥාණයෙන් ලෝකෝත්තර භූමියේ. ඔබ දකින්න මේ සිතට එන අරමුණේ සත්‍ය. සත්‍ය දකිනවා කියන්නේ දෙයක් නැති බව. බාහිර දෙයක් නැති බව ඔබට මෙනෙහි වෙන්න ගන්නවා. ඔබ සිත කියලා දෙයක් නැති බවත් මෙනෙහි වෙනවා. හැබැයි ඔබට අවස්ථාවක් එනවා බාහිර දෙයක් නැති බව දැනෙන එක ප්‍රකට වෙනකොට අද ප්‍රායෝගිකව බොහෝ අයට මේ අත්දැකීම දැන් ඇති වෙලා තියෙනවා. මේ බුද්ධෝත්පාද නාලිකාව ඔස්සේ මෙහෙයුම් කරන, ඒ අධ්‍යයනය කරන, නිරීක්ෂණය කරන, මේ මග කටයුතු කරන අන්න අද බොහෝ අය අන්න සුගති පරායන වෙලා තියෙනවා බොහෝ අයට සුගතියට මග පෑදිලා තියෙනවා අන්න නිවන් මග විවර වෙලා තියෙනවා ඒ කොහොමද බාහිර දෙයක් නැති බව මෙනෙහි කරගෙන යනකොට මේ ධර්ම ශ්‍රවණය තුල එය ප්‍රත්‍යක්ෂව දැනෙන්න ගන්නකොට ඒ දේශනාවල එලි කරනකොට මොකද සිද්ධ වෙලා තියෙන්නේ දැන් මේ අම්මලා මොනවද අපිට මේ දුරකතනෙන් කෝල් කරලා කියන්නේ මේ දේවල් වලට ඇලෙන්නේ නෑ ස්වාමීනි කියලා අන්න අන්න ධ්‍යාන අවස්ථාවකට එනවා ලෝකෙට බැසගත්ත නැති ධ්‍යාන අවස්ථාවකට එනවා. ලෝකෝත්තර සමාධියක් ඇති වෙනවා. මේ ලෝකෝත්තර සමාධි දැන් මේ බුද්ධෝත්පාද නාලිකාව ඔස්සේ ව්‍යාප්ත වීගෙන යනවා. මේක ප්‍රායෝගිකයි. මෙච්චර කාලයක් සෛද්ධාන්තිකව භාවනා පන්තිවල හිර වෙලා අර නිගණ්ඨය කරපු දේවල් කරපු එකක් නෙමෙයි මේ. අපි කිව්වේ ඒක තමයි ওই භාවනා පන්ති කියන බෝඩ් ලෑල්ල ගලවලා විසික් කරලා දාන්න දර්ශන සමාපත්තිය කියන බෝඩ් ලෑල්ල කියලා. සමාජයට ගිලිහුණු බෝඩ් ලෑල්ල ආයහයි කරන්න ඕනි. මේකයි මේ බුද්ධෝත්පාද නාලිකාවේ කරන දේ. දර්ශන විසුද්ධිය තුලින් දර්ශන ඥානය ඇති වෙලා මේ බුද්ධ දර්ශනය තුල අන්න නියත සම්බෝධි පරායන වෙනවා. ඒ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැනට එනවා. ඒක කිසි කෙනෙකුට නවත්තන්න බෑ. අද වුන්ම කියනවා බෝධිඅංග පැලවෙනවා දැන් හැමතැනම ස්වාමීනි දැන් බුද්ධෝත්පාද යුගයකට පෙර නිමිති පහළ වෙලා තියෙනවා ස්වාමීනි කියලා. ඒකයි අත්ත කතා. දැන් ලෝකෝත්තර සමාධි උපදිනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? විතක් අඩු වෙලා. මෙන්න අම්මලා අපිට කතා කරලා කියනවා. ආර්යයන් වහන්සේ දැන් ඔබට ඇහෙන්නේ නැති වෛද්‍යවරු කියනවා. ඔබට ඇහෙන්නේ නැති විශේෂ මේ මේ මේ මේක අවිලා මොනවද වයසක් නැහැ. ගැහණුද පිරිමිද කියලා ඒවා අදාළ නැහැ. භික්ෂුද භික්ෂුණීද ඒවා අදාළ නැහැ. සිතක් තියෙනවා නම් ඒ සිතේ මිදීමක් තියෙනවා කියලා අපි ඔබට කිව්වා. ඒ දැන් සිද්ධ වෙගෙන යනවා. දැන් කියනවා විතක්ක සංසිඳනවා. ආර්යයන් වහන්සේ විතක්ක සංසිඳනවා. ආර්යයන් වහන්සේ සමාධි ස්වභාවයක් දැනෙනවා. ආර්යයන් වහන්සේ මේ ලෝකෙට බැසගත් ස්වභාවයෙන් මිදෙනවා. අන්න ලෝකෝත්තර ධානවලට එනවා. බාහිර ඇත්තක් නොවන තැන විතක්ක සංසිඳන තැන සෝතාපන්න මාර්ගයට එනවා. ඒ තුල මිදීම දැනෙනවා නම් සෝතාපන්න ඵලයටත් එනවා. කිසි කෙනෙකුට ඒක නවත්තන්න බෑ. ඒක අපි පොදුවේ ප්‍රකාශ කරන්නේ. ඕන කෙනෙකුට අත්දැක බලන්න පුළුවන්. මේක ප්‍රත්‍යක්ෂ ධර්ම ප්‍රතිපදා දේශනා මාලාවක් ඔබට ආන්න ලැබෙන. මේවා බොරු කරන්න බෑ ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් බොරුවක් කරන්න බෑ කිසි කෙනෙකුට. ඔබ ඕන තරම් පාලි වචන කියලා මේ දේවල් හොදලා යවන්න උත්සාහ කරන්න ඔබේ තියෙන දෘෂ්ටියේ පෙන්වන්න. කරන්න පුළුවන් නම් කරන්න කරන්න බෑ. සාන්දිටික ධර්මයක් කවදාවත් සාන්දිටික උණු කෙනෙක්ගෙන් නැති කරන්න බෑ. සෝතාපන්න කෙනෙක් නැවතත් පෘ탁ජනෙක් වෙන්නේ නැති බව හොඳින් මතක තබා ගන්න කියලා අපි මේ අද ඉන්නවානේ. අද ඉන්නවා මේ මේ මේ යුගයේ වෙන විට පෝටිල භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක්. ඔවුන් හදලා තියෙන්නේ රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය අභිධර්මාචාර්යකේ නම්වලින්. ඔවුන් මේ අද අද මේ මගඵල ලාභීන් එනවට කැමති නෑ. ඒකට හේතුව ඔවුන්ට බැබලෙන්න බෑ. පෝටිල භික්ෂුවට අපි කියනවා ඔබ පෝටිල භික්ෂුවක් වුණාට කමක් නැහැ. ඔබ අපේ වැරදි හොයන්න ඒකටත් කමක් නැහැ. ඔබට එතකොට අර පංචක වගේ මේ ධර්මය අවබෝධ වෙනවා. ඔබත් නිවන් දකිනවා. ඇයි මේ වැරදි හොයන කෙනාටත් මේ ධර්මයේ සත්‍ය බව දැනෙන්න ගන්න. එයයි සත්‍ය. ඒ බුද්ධ වචනයට කිසි කෙනෙකුට පටහැනි වෙන්න යන්න බෑ. ඔබ උප්පැන්න සාතිකේ නම තිබ්බට බෞද්ධ කියලා වැඩක් නැහැ. ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. බාහිර ඇත්ත කරන් ඉන්න තාක්කල් බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධීන්ට බණ කියන්න අවශ්‍යත් නැහැ. බෞද්ධ කියන්නේ භව නිරෝධය දකිනවා. භවය කියන්නේ මේ මොහොතේම දෙයක් නැති බව දකිනවා. යාරූපේ නන්දි තදුපාදානම් භවෝ කියවන්නේ ඒ නිසයි. යාරූපේ නන්දි එහෙනම් රූපය ඇත්ත කරගත්තොත් එතන තණ්හාව තියෙනවා. එයයි නන්දිය කියන්නේ. අන්න එහෙම වුණොත් එතන උපාදානෙ තියෙනවා. ජාජ් ජරා මරණ ශෝක පරිදේ සේරම තියෙනවා. කාටවත් කියන්න බෑ මේ භවය කියන්නේ මේ මේ ආත්මේ ලබනාත්මේ කතාවක් කියලා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ භවය කියලා මේ දික්ඨේව ධම්ම කියන තැනින්. මේ දුටු දැමීමයි භවයේ සකස් වෙන්නේ. පටිච්චසමුපාදයේ මේක තුන් කාලයකට අයිති එකක් නෙමෙයි පෙරපසු නොවි දැකීමක්. මේ ආරම්භණය තුලයි පටිච්චසමුපාදයේ දකින්න තියෙන්නේ. දැන් දකින්න ඔබ මේ සූත්‍රය තුල තියෙන කාරණා මෙන්න මේ දර්ශන ඥානෙ. එතකොට ඔබට දැනේ මේක ප්‍රායෝගිකයි. ඔබටත් අහන්න ලැබෙනවා. දැන් මේ ලෝකෝත්තර භූමියේ මේ සත්‍ය දකින තැන හිතේ අරමුණු වල මේ සත්‍ය දකිනකොට සත්‍ය කියන්නේ කුමක්ද? සත්‍ය ඥානෙ. දර්ශන ඥානෙ. ඒ කුමක්ද? ආත්මයක් නැති බව. ඒ තුල මොකද්ද ඔබ දකින්නේ? බාහිර ඇත්තක් නෙමෙයි කියලා. එතකොට සිතත් ඇත්තක් නෙමෙයි කියලා. බාහිර එතකොට මිදීම ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඔබට මේ දැන් මේ විශාල සාක්ෂියක් වෙලා තියෙනවා. විශාල වශයෙන් සාධකයක් වෙලා තියෙනවා මේ බොහෝ අයගේ ඉදිරිපත් කිරීම කෙනෙක් පුජ්‍යලෙක් කරනවා නෙමෙයි මේ පොදුවේ තම තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවය හෙළි කරන අත්දැකීම් වලින් එදිනෙදා ලබන අත්දැකීම් හෙළි කරනවා ඒ තුල ඔවුන් කියන්නේ කුමක්ද ඒ තුල ඔවුන් කියන්නේ කුමක්ද ඔවුන්ගේ වචනයෙන්ම කියනවනම් අර බුදුන් වහන්සේ දේශනා කරනවා බොජ්ජංග සූත්‍රවල බොජ්ජංග ද්‍රං වදාමි කියලා. ඒ කියන්නේ බුදුන් වහන්සේට ඇවිල්ලා ප්‍රකාශ කරනවා භික්ෂුන් වහන්සේලා ස්වාමීනි අන්තට පිරිවැඩුණොත් බොජ්ජංග වඩනවා ස්වාමීනි කිය. අන්න එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා එසේ මහණෙනි අන්තට පිරිවැඩුණොත් බොජ්ජංග වඩනවා මහණෙනි. හැබැයි ඒ බොජ්ජංග ඉද බික්ක බික්කු මේ ශාසනය වඩන බොජ්ජංග නෙමෙයි මහණෙනි. අන්තට පිරිවැඩයන් කියන්නේ කවුද? අර පස්වග තවස වඩන බොජ්ජංග. ඒ මොනවද ඒ බොජ්ජංග? ඒ ඒ බොජ්ජංග තියෙන්නේ සති නිමිත්ත අල්ලලා සමාධියට යන බොජ්ජංග. එතනත් අන්න විතක්ක සංසිඳෙනවා. හැබැයි මෙතනත් විසක්ක සංසිඳෙනවා. මේ ලෝකෝත්තර භූමියත් ඒක සිද්ධ වෙනවා. ඒකයි බොජ්ජංග දෙයම් වදාමි කිව්වේ. මෙතන තියෙන සවිතක්කන් සවිචාරන් සමාධියක් අතන තියෙන විතක්ක ਵਿਚාර සංසිඳන සමාධියක්. මේ සමාධි දෙකක්. ලෝකෝත්තර සමාධි පිරෙන්නේ ඒක අවබෝධයෙන්පත් වෙනවා. නමුත් ලෞකික සමාධි පිරෙනවා. ඒකට හේතුව එතන කෙනෙක් ඉන්නවා. කෙනෙක් වඩන සමාධියක්. දැන් තේරුණා වෙනස. එයයි සත්‍ය. එහෙනම් මේ ලෝකෝත්තර භූමියේ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුරු ධ්‍යාන හමු වෙනවා. මෙන්න මේකයි ඔබට කියන්න ඕනේ. ඒ කියන්නේ එතනත් විතක්ක ਵਿਚාර සංසිඳනවා. ඒකයි මේ අපිට ওই දුරකතන වලින් එන ඔබට අහන්න ලැබෙනව නේද කියනවා. මේ ਬਾහිරට බැසගන්නේ නැහැ විතක්ක සංසිඳිලා. අපිට ගොඩක් දැන් ඉස්සර වගේ ගොඩක් කතා කරනකොට තේරුම් නැහැ කියලා දැනෙනවා. අපි ගොඩක් එහෙම කතාවට එහෙම යන්නේ නැහැ. අපිට ඒක හරයක් නැහැ. අපිට ඒක තේරුම් නැති බව දැනෙනවා. ඉතින් අනිත් අය කතා කරනකොට ඒගොල්ලෝ පිච්චෙනවා, ඒගොල්ලෝ විතක්ක හදනවා, අපි ඒව දිහා බලන් ඉන්නවා. මේ ලොකු දියුණුවක් ලබනවා නේද මේ අය? විශාල දියුණුවක් ලබනවා. අටලෝ දහමින් කම්පා නොවන ගුණේ එන්නේ කොහොමද? විතක්ක ਵਿਚාර සංසිඳන තැනයි. ලාභා ලාභ නින්දා ප්‍රශංසා කීර්ති අපකීර්ති සප දුක් සංසිඳන තැනයි. එහෙනම් ඒවට ඇති වෙනවද? දැන් ඒවා දකිනවා. අයි මේ චිත්ත ස්වභාවය සාමාන්‍ය විදිහටම ඇති වෙනවා. හැබැයි ඒක දකිනවා නුවණින්. යථාභූත ඥානෙන්. යථාභූත ඥානෙන් දකිනකොට මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරයත් එක්ක යනකොට අන්න ඥානෙට හසු වෙනවා. ඒවත් එක්කලා අන්න සබ්බේ ධම්මා නාලං අබිනිවේසා රින්ගන්නේ ඇති වෙන සිතුවිලි තමන්ගේ කරගෙන දුක් විඳින්නේ නැහැ. ඒ සිතුවිලි වලට රින්ගන්නේ ඒකයි සබ්බේ ධම්මා නාලං අබිනිවේසා අන්න එතනයි මේ සමාධිය උපදින්නේ. එතන විතක්ක ਵਿਚාර සංසිඳන විතරක් නවතින්නේ නැහැ. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ කියන තැනට එනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ප්‍රීති දෙවෙනි ධ්‍යාන වලට එනවා. අන්න සුඛ ධ්‍යාන වලට එනවා. ඒකයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යද්ද සබ්බ සංකාර. ඒ සබ්බ සංකාර කියන්නේ සිතුවිලි සමතේ වෙන තැන. අන්න සාන්ත ප්‍රණීත සෝයේ දැනෙන තැන. විතක්ක ਵਿਚාර සංසිඳන තැන. මේක ඔබට ප්‍රායෝගිකවක් දකින්නවා. අපි දන්නවා ඔබ ඒකක් දකින්නවා කියලා. අපි දන්නවා ඔබ ඔබ අපිට පැහැදිලි කරන වචනවල ඒ ප්‍රකාශ වෙන්නේ ඔබේ ආත් දකින්න බවයි. එහෙනම් ඔබ ඒ ලෝකෝත්තර සමාධි ලබනවා. ඒකයි ඇත්ත කතාව. ඒකයි ඇත්ත කතාව. ඔබ ඒ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන වලට එනවා. ඔබ එතනටයි මේ යන්නේ. ඔබ නිවන් දකිනවා. ඔබම කියනවා දැන් මේ කම්පන චංචන ස්වභාවයට වෙනකම්ම දිය වෙලා යන බව. ඒක බොහෝ අය කියන්නේ. ඒක බොහොම ටික දෙනයි තාම කියන්නේ. හැබැයි ඉදිරියේදී බොහෝ අය ඒ තැනටම එන බව අපි දන්නවා. ටිකෙන් ටික ටිකෙන් ටික මේ බෝධි අංග බෝධි බීජේ පැලවිගෙන එනවා. නවතත් ඒ බුද්ධෝත්පාද කාලේට ඉඩ සැලසෙනවා. අන්න ඔබ සෝතාපන්න ලෝකෝත්තර සමාධියට එනවා. අන්න සකදාගාමි ලෝකෝත්තර සමාධියට එනවා. අන්න ඔබ අනාගාමි ලෝකෝත්තර සමාධියට එනවා. බාහිර කම්පණය වෙන විතරක් නෙමේ සිතත් කම්පණය නොවන ස්වභාවයේ සිතෙත් දෙයක් නැති බවට ඔබට ප්‍රත්‍යක්ෂවම දැනෙන ස්වභාවයක් මතුවෙනවා. ඒක නවත්තන්න බෑ. මේ මග යන කෙනෙක් ඒ ඒ ගසක් ගඟට ඇලවි තිබේද ඒ ගස ගඟටමයි වැටෙන්නේ මහණෙනි කිව්වාගේ යමෙක් ඒ පටිසෝතේට ඇලවේයිද ලෝකේ සත්‍යයක් නොවන බව දකීද විනෙය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්සන කියන මගට එයිද ඒ කාන්තේ මේ පටිසෝතේ තුල නිවනින්ම සැනසීම ලබනවා ඒ උතුම් මනුස්සාත්ම භාවයක් ලැබිලා මේ ධර්මය අවබෝධය තුලයි සිද්ධ වෙන්නේ ඒ කියන්නේ බාහිර ඇත්ත කරගත්ත තැන සතාසි උපාවත් ඉන්නවා සියලු ආගම් තියෙනවා හැබැයි පුබ්බේ අනුසුදේ ධම්මිසු කියලා පෙරණැසු විරුදාමක් දේශනා කරන බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන ධර්මයේ තුල බාහිර ඇත්ත වීමක් නැහැ. මේකයි ඇත්ත. මේ සත්‍ය දකින්න තැනයි සිතත් ඇත්තක් නෙමෙයි බාහිර ඇත්තක් නෙමෙයි අන්න සත්ව පුජ්‍යල දෘෂ්ටියත් මිදලා ආත්මයත් සත්‍යක් නෙමෙයි කියන තැනට අන්න සබහා දහමටම අනුගත වෙනවා. අන්න ඒ තුල ඔබ ඒකාන්තයෙන්ම නියත සම්බෝධි පරායයි. ඔබ මේ මේ ආත්ම භවයේම ඔබ දිත්තේව ධම්ම කියන තැනින් ඒ දුටු දැමීම ඔබ ඒ නිවනටපත් වෙනවා. ඒ කල වැඩි ඈතක නෑ. ළඟ ළඟ ඔබ මේ නිවන් මඟ සාක්ෂාත් කරනවා. ඔබට ඒක දැනෙනවා. ඔව් ඔබත් ඒ වාග්යවන්තයින් අතරට අපි හිතනවා කටයුතු කරයි කියලා. බොහොම සතුටුයි අතට මේ අපිට ප්‍රකාශ කරනකොට ඔබගේ අත්දැකීම් අපි දන්නවා ඔබේ මාර්ගය තුල දියුණුව ලබන බව අපි දන්නවා ඔබට මේ නහි ජාතු ගබ්බසෙයම් පුනරේදී නැවත උප්පත්තියක් නැහැ ඒ කාන්තේම ඔබ ගර්භයක සකස් වෙන්නේ නැහැ ඒ කාන්තේම සුගති පරායනයි ඔබ සුද්ධවාසයක සකස් වුණත් ඔබ අනාගාමී භූමිය කරාම යන බව අපි දන්නවා ඒකට හේතුව තමයි අපි දේශනා කරන කිසිම දේශනාවක් මග නවත්තලා නැහැ නිවනම පෙන්නලා තියෙනවා. බාහිරත් ඇත්තත් නෙමේ සිතත් ඇත්තත් නෙමේ. ඒ දෙපැත්තෙම මිදුණු තැන පච්චේ පරිග්ගා ඥානය තුළ අන්න සිතට එන අරමුණ බාහිරත් එහෙම දෙයක් නැහැ. පොත කියලා දෙයක් හම් වෙන්නේ නැහැ සිතෙත් හම් වෙන්නේ අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි අන්න චේතෝ විමුක්තිය ඔබ අත්දකිනවා අන්න එතනින් ඔබ සම්මා දිට්ඨියට එනවා ඒ දිට්ඨිය තුළ සම්මා ආජීවයේ ඔබ එදිනෙදා කටයුතු කරන්නේ හැම දෙයකින්ම මිදිලා ඒ සම්මා සංකප්ප සම්මා කම්මන්ත සම්මා වායාම ඔබ තුළ සම්මා සමාධියයි ඒ ලෝකෝත්තර සමාධිය අනිමිත්ත සමාධියයි සියල්ලෙන් මිදුණු ස්වභාවය ඔබටමයි ප්‍රත්‍යක්ෂ වෙනවා සාන්දිටිකයි මේ ගැන ලොකු අටුවා ටීකා අවශ්‍ය නැහැ අපේ හාමුදුරුවනේ ඔබත් මේ අධ්‍යයනය කරන්න. ඔබ මේ ධර්මයේ දේශනා කරන්න. එහෙම නැතුව මේ පොඩි හාමුදුරුවෝ විභාග පස්සේ තල්ලු කරලා තවත් කෙලස් ගොටු හදීමෙන් පළක් නැහැ අපේ හාමුදුරනේ. මේ නිවන් මඟ අනුගත කරන්න. ওই සියලු පොඩි හාමුදුරුවන්ටත් ඇත්තරම සියලු සසර දුකෙන් මිදෙනවා අපේ හාමුදුරනේ. මේ අසරණ බෞද්ධ ජනතාවට ඒකෙන් යහපතක් වෙනවා. මේ ලොකු හාමුදුරුවන්ට ඊටාම වැදගත් මේ පණිවිඩය. ඇත්තරම මෙතෙක් කාලයක් ඔබ දැස් සරලා තිබුණ නැත්තම් ඔබගේ දැස් තාමත් ওই ලාටු වලින් වැහිලා නම් තියෙන්නේ. ওই කුණු රොඩු ඔක්කොම සුද්ධ කරන්න අපේ හාමුදුරනේ. සත්‍ය දකින්න නිවන් මඟ විවරයි. ඒ තවත් ආටුවා ටික අපිට අවශ්‍ය නැහැ. ඒක ඒක ඔබට සත්‍යම ප්‍රත්‍යක්ෂතාවය තුළ අත්දකින්න ලැබෙනවා. හොඳමයි. ඒ විදිහට එන්න ඔබ දකින්න මේ පරම සත්‍ය. එහෙමනම් ඔබ ඒ සත්‍ය දකිනවා. ඒ කෙලෙස පරිනිබ්බාන සූත්‍රය තුළ ඒ පෙන්වන ඒ ආකාර හතර සෝපටිශේෂ පරිනිබ්බාන අනුපටිශේෂ පරිනිබ්බාන කියන එක කොටස් දෙකකට බෙදෙන තැනින් ඒක දකින්න දිත්තේව ධම්ම කියන තැනින් තව දියක් තියෙනවා ඒ කියන්නේ ධර්මයේ තුළ මේ සූත්‍රය තුළ පෙන්වන ආකාරයටම අපිට දකින්න ලැබෙනවා ඒ කියන්නේ ඉද භික්ඛවේ ඒකෝච ඒ කියන්නේ ඉද භික්ඛවේ කියන්නේ මේ ශාසනයේ භික්ෂුව පුද්ගලෝ දිඨේව ධම්ම සංඛාර පරිනිබ්බායි ඒ සංඛාර පරිනිබ්බාවන දිඨේව ධම්ම දුටු දැමීම හෝති ඉදපර භික්ඛවේ ඒකෝච පුද්ගලෝ කායස බේදා සංඛාරා පරිනිබ්බාය හොති කාය ભેදෙනුත් ඒ දෙ සිද්ධ වෙන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ඉදපන භික්ඛවේ ඒකත වෝච පුද්ගලෝ දිත්තේව ධම්ම අසංකාර පරිනිබ්බාය හෝති දිත්තේව ධම්ම කියන්නේ ඒ මොහොතේම අර ධර්ම සද්ධර්ම ශ්‍රවණය තුල ඒ මොහොතේම අසංකාර පරිනිබ්බාය හෝති ඒ වගේම කියනවා ඉදපන භික්කවේ ඒකත වෝච පුද්ගලෝ කායස බේදා අසංකාර පරිනිබ්බාය හෝති කායස බේදා කියන්නේ කාය බෙදෙන තැනත් ඒ දෙම සිද්ධ වෙන්න පුළුවන් කියන එක පැහැදිලි කරනවා ඉතින් මෙතන තවත් දෙයක් තමයි අපි වැඩිපුර පැහැදිලි කිරීමක් තමයි කිව්වේ යම් කිසි කෙනෙකුට මේ ආත්ම භාවයේ මේ දේ සිද්ධ නොවුනත් සුද්ධාවාසයක් පනකොට එතනත් නිබ්බාණය සිද්ධ වෙනවා. ඒකත් හොඳින් තබා ගන්න ඕනේ. ඒ පංච සුද්ධාවාස කියනෝනේ. අවිභය අතප්පේ සුදස්සේ සුදස්සේ අකනිටාව කියන ඒ පංච සුද්ධාවාස සකස් වෙනවා මිසක් ආයි ගර්භයක සකස් වීමක් නැහැ. ඔබ මේ ධර්මයේ මනාකොට දකිනවනම් එහෙම නැවතත් ගර්භයක සකස් වීමක කොහොමත්ම ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඇත්තරම මේ දකින්න මේ ධර්මයේ ඔබ මොන කටයුත්ත කරත් ඒක ඔබගේ ශරීරය නඩත්වීම සඳහා ඒ ජීවත් වීම සඳහා පමණයි. හැබැයි ඔබගේ මූලික කෘත්‍ය කුමක්ද? මූලික කටයුත්ත නම් ඔබ මේ සසර ගමනේ අවසානයයි. ඒ මේ මනුසාත්ම භාවයයි. හොඳයි. එහෙමනම් අන්න එතනින් මේ සකස් කරගන්න ජීවිකාව සම්මා ආජීවයේ බවට පත් වෙනවා. ඒ සම්මා කියන්නේ ආත්මයක් නැති ස්වභාවය. ඒ ආත්මයක් නැති ඒ සත්‍ය දකින්න දෙයක් නැති බව, බාහිරත් සිතේ දෙයක් නැති බව දැකලා අන්න සත්‍ය දකින්න එකයි සම්මා දිට්ඨිය කියන්නේ. අනේ දැකීමයි ඒ තුලයි සම්මා ආජීව සිද්ධ වෙනවා. ඒතර කම්පනයක් නැහැ, ගින්නක් නැහැ, පුජ්‍යලයක් විඳින දුකක් නැහැ. දුකෙන් මිදලා කටයුතු කරන එකයි සම්මා කියන වචනේ තුල. ඒ සම්මා කම්මන්ත, ඒ සම්මා වාචා, ඒ සම්මා ආජීව, ඒ සම්මා වායාම තියෙන උපදින්න එතනයි සම්මා සමාධි ආනිමිත්ත සමාධිය උපදින්නේ සම්මා සතිය තුළ. එතකොට ආරෂ්ඨාක මාර්ගයේ උපදින්නේ මේ සත් දර්ශන ඥානය ඇති ඒ සෘතවත් ආර ශ්‍රාවකයට. එහෙමනම් ඒක දකින්න මහා නුවණින් අසෘතවත් පු탁ජන කියන්නේ මිත්‍යා දෘෂ්ටි භූමිය ඒ තුළ මේ ධර්මයේ නොදකින අයයි. එහෙමනම් එතනින් දකින්න මහණෙනි කෙසේ පුජ්‍යල මෙලොවම සංඛාර පරිනිබ්බාය වේද? එතකොට කියනවා කතංච භික්ඛවේ පුද්ගලා දිඨේව ධම්ම සංඛාර පරිනිබ්බාය හෝති. ඉද භික්ඛවේ භික්ඛු අසුත අසුභානු පස්සී කායේ විහෙරති. දැන් කියනවා මෙන්න මෙහෙම කෙසේද සංඛාර පරිනිබ්බාණය වෙන්නේ කියන තැන අහනවා. එතකොට මහණෙනි මේ ශස්ත්‍රයේ මහාන කයේ අසුභය නුවණින් දක්නේ ආහාරේ පිළිකුල් සංඥා ඇත්තේ සිළු ලෝකයේ අනබිරත සංඥා ඒ කියන්නේ ලෝකෙට බැසගත් සංඥාවක් ඇති නොවේද සියලු සංස්කාරයේ අනිත්‍ය නුවණින් ඒ සියලු සිතුවිලි සියලු සංකාරවල සත්‍යයක් නැති බව දකීද සියලු සංස්කාරය අනිත්‍ය නුවණින් දකීද දක්නාසුළු ඌයේ වෙහිද ඔහුගේ සිත්හි ඒ මරණ සංඥා මනවින් ඒ කියන්නේ මේ ෂණය දකින එක ඒ මේ ෂණයක මරණය දකින එක මනවින් එළඹ සිටිනේ හේ මේ පංච සේක බලයෙන් අසුරු කොට වෙසෙයි. එතකොට පංචසේක බල කියන්නේ අපි දන්නවා සද්ධා විර සම්මාදි ප්‍රඥා කියන ඒ පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. එතකොට එතන පංච බල ධර්ම වැඩෙන්නේ. එතකොට මෙන්න මේ අපි වත්තොත් මේක වාක්‍ය තුලින්ම ඉදබික්කවේ බික්කෝ අසුභානු පස්සේ කායේ විහෙරති ආහාරේ පටික්කූල සංඤී. සබ්බ ලෝකේ අනබිරත සංඤී. සබ්බ සංකාරසු අනිච්චානුපස්සී මරණ මරණ සංඥා කෝ පනස්ස අජත්තං සුප්පටිතා හෝති සෝ ඊමානි පංච පංචසේක බලානි උපනිස්ර හෝ විහෙරති ඒ කියන්නේ පංචසේක බල උපනිශ්‍රය සඳහා ඒ උපනිශ්‍රය වෙනවා මේ සංඥාවේ එතකොට අනිත්‍ය දකින්න එක ඒ සංඛාරවල අනිත්‍ය දකින්න එක උපනිශ්‍රය හෝති සද්ධා බලං හිරි බලං ඔත්තප්ප බලං, විරිය බලං, පඤ්ඤා බලං, තස්සිමානි පංචේන්ද්‍රයානි අදිමත්තානි පාත භාවයති. එතකොට පංචේන්ද්‍රය පාතිභාව කියන්නේ සකස් වෙන්නේ හේතු වෙනවා. සන්දේන්ද්‍රය, විරේන්ද්‍රය, සතේන්ද්‍රය, සමාදේන්ද්‍රය, පංචායන්ද්‍රය සෝමේසු පංචානං ඉන්ද්‍රයානං අදිමත්තාත දිත්තේව ධම්ම සංඛාර පරිනිබ්බායි හෝති එවං කෝ භික්කවේ පුද්ගලා දිත්තේව ධම්ම සංඛාර පරිනිබ්බායි හෝති එතකොට දිත්තේව ධම්ම සංඛාර පරිනිබ්බායි හෝති මෙලෝ වශයෙන්ම සංඛාර පරිනිබ්බාණය සිද්ධ වන ආකාරය එතකොට මෙතනදී අපි කිව්වා සද්ධා කියලා කියන්නේ ඔබට මේක මිට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා මේ සද්ධා කියලා කියන්නේ සාමාන්‍යයෙන් බොහෝ අය හිතනවා මේ බුද්ධ කියලා කෙනෙක් හදාගෙන මේ බුද්ධ කියලා මේ ඒ බුද්ධ කියලා කෙනෙක් හදාගෙන මේ බුද්ධ කියන ඒ කෙනාට තියෙන පැහැදීමයි සද්ධාව ඔබ එතනින්ම ධර්මයේ හිර කරගෙනයි කියලා අපි කියන්නේ. බුද්ධ කියන්නේ සත්වයේ පුජ්‍යලයක් නෙමෙයි. බුද්ධ කියන්නේ සිද්ධාර්ථ කයයි සත්ව පුජ්‍යල සබයි. එතන උපකාරණ ප්‍රශ්න වලත් ඔබට ඒක වැටහෙනවා. ස්වාමීනි ඔබ මිනිස්සේද දෙවියෙක්ද බ්‍රහ්මයේද ගන්ධබ්බයේද කියලා අහනකොට නැහැ කියනකොට මම මිනිස්සෙක් නෙමේ දෙවියෙක් නෙමේ බ්‍රහ්මයෙක් නෙමේ ගන්ධබ්බේ නෙමේ එසේනම් ස්වාමීනි ඔබ සත්වයේ පුජ්‍යලේ නෙමේන කවුරුන්ද කියනකොට තේරෙනවා එතකොට මම බුද්ධ වෙමි කියනකොට මේ බුද්ධ කියන්නේ සත්පුජ්‍යල දෘෂ්ටිය අතහැරපු තැනයි. ආත්මදිත්‍ය තියෙනකම් බුද්ධ ස්වභාවයක් පවතින්නේ නැහැ. එහෙනම් සෑම සිතකම ආත්මදිත්‍යයි දිලිවුණු තැනයි ඒ බුද්ධ ස්වභාවය පවතින්නේ. අන්න එතනින් ඔබ දකිනවා නම් ඒ ධර්මයේ දකිනවා නම් අන්නේ සද්ධාව කියලා කියන්නේ ඒ ශුන්්‍යතාවය අනිමිත්තයි ශුන්්‍යතාවය අප්‍රණිතයි චේතෝ විමුක්තිය. සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා පෙන්වුවේ අන්නේ ධර්මයේ දකින්නා බුද්ධ දකී කියවන්නේ නිසයි. බුද්ධ දකින්න බෑ මැටි රූපකින්වත් රූපකයකින්වත්. බුද්ධ දකින්න හැකි වන්නේ එහෙනම් මේ ධර්මයේ තුලින් පමණයි. එහෙනම් ධර්මයේ දකින්න කෙනා දකින්නවා දෙයක් නැති බව. ඒ දෙයක් නැති බව දකින්න දැකීමයි බුද්ධ දැකීම. ඒ කියන්නේ අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි චේතෝ විමුක්තියත් තුළයි ඒ බුද්ධ ස්වභාවය අන සංකාර වලින් වැහිලා තියෙන බුද්ධ ස්වභාවය. එහෙනම් ඒ බුද්ධ ස්වභාවයේ ඒ ශුන්‍යතාවයේ දැකීමයි අන්න ඒ ශුන්‍යතාවයේ දකින්න ඒ දැකීමයි සත්‍ය දකින්නවා කියලා අපි කියන්නේ සද්ධාව කියන්නේ යන්නේයි. මේ ඉදබික්කෝ වික්කු මේ ශාසනයේ සද්ධාව කියන තැන දකින්න ඒ ආකාරවතී සද්ධාව ඒ යථාභූත ඥානය තුළයි සකස් වෙන්නේ. ඒ යථාභූත ඥානය තුළ උපදින සද්ධාවයි ඒ ආකාරවතී සද්ධාව ඒ බුද්ධ ස්වභාවයේ දකින සද්ධාවයි. ඒ මැටි රූපයක බුදුන් දැකලා ආ මේ කෙනෙක් හදාගෙන කෙනෙකුට පැහැදෙන එකක් නෙමෙයි. ඔබේ අන්ධ භක්තියට යන්න එපා. හොඳයි එතනින් ඔබ දකිනවා නම් ඒ ධර්මයේ විශාල කොටසක් එතන තුළ ඔබ ඒ ගලපගත්තා වෙනවා. එහෙනම් ඒ සද්ධාව දකිනවා නම් අන්න එතනයි ඒ සද්ධා එතන වීරයයි ඒ ගන්න වීරය සතිය ඒ තුල ඇතිවන අනිමිත්ත සමාධිය උපදින සතියයි එහෙනම් එනේන අරමුණ සත්‍ය දැකලා මිදෙන සතියයි ඒ සතිය තුළ උපදින අනිමිත්‍ය සමාධියයි එයයි සද්ධාගෙන සත්සමන්ත ප්‍රඥා ඒ ප්‍රඥාව කුමක්ද සිතට එන අරමුණේ විඥාන මායාවේ සත්‍ය දකින එකයි ප්‍රඥාව කියන්නේ ප්‍රඥා භාවයතබ්බ විඥාන පරිඤ්ඤයන් කිව්වේ අන්නේ නිසායි එහෙනම් සිතට එන අරමුණ මේ මුළු ධර්මයේම කතා කරන්නේ ඒ අරමුණේ සත්‍ය දකින එකයි නිවන් මඟ වන්නේ ඒ අරමුණේ සත්‍ය දැකලා මිදුනොත් විතරයි ඒ නිවන ඔබට හමුවන්නේ එහෙනම් ඒ නැත්තම් ඔබ ගිනි ගන්නවා. ඒ ගින්න තුල නිවීමක් නැහැ. ඒ සත්‍ය දක්කොත් ඒ ගින්න නිවෙනවා. අන්න එතනයි නිවන් දැකීම. එහෙනම් ඔබට මේ හොඳින් ගැලප ගන්න ඕන නිසා මේ විදිහට ඒක සරලව පෙන්නලා දුන්නේ. ඉතින් ඔබ රැවටෙන නිසා ඒ සමාජයේ දෘෂ්ටිගත තියලා තියෙන තැන් ඔබට ඉස්මතු කරලා පෙන්වන්න උත්සාහ කරේ. අපි ඒ තුළ ඔබට සත්‍ය ඔබ අවදි කරන්නයි අපි කටයුතු කළේ. එතකොට ඒතර සෝ ඊමානී පංච පංචසේක බලානි සේක බල කියන්නේ පංචසේක බල කියන්නේ මෙන්න මේ සද්ධායේ මේ මේ තමයි ඔබ නිවනට උපනිශ්‍රේ වෙන කාරණා ඒ කියන්නේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන කාරණා එතකොට සෝවිමානි පංචසේක බලානි උපනිශානි විරති සද්ධා බලං විහිරිය බලං ඔත්තප්ප බලං විරිය බලං ප්‍රඥා බලං තස්සිමානි පංචේන්ද්‍රයානි අදිමාත්තානි පාතභාවති. එතකොට සදා හිරියොතප වීරිය පංච බල මේ එතකොට පංච ඉන්ද්‍රිය ධර්ම වැඩිම මේකට උපනිශ්‍රේ වෙනවා පාතිභාවයට හේතු වෙනවා. එතකොට සංජීන්ද්‍රිය විරියන් ඉන්ද්‍රියන් සදින්ද්‍රයන් සදින්ද්‍රයන් කියන්නේ ඉන්ද්‍රියක් විදිහට ඒ සද්ධාවමයි සදින්ද්‍රයන් විරේ ඉන්ද්‍රයන් සති ඉන්ද්‍රයන් සති ඉන්ද්‍රයන් විදිහට ඒතර ඉන්ද්‍රිය ධර්ම විදිහට සමාධි ඉන්ද්‍රයන් ප්‍රඥා ඉන්ද්‍රයන් කියලා පෙන්වන්නේ ඒ කාරණාව. සෝ ඉමේසං පංච ආයතනං ඉන්ද්‍රයාණං එතකොට අදිමත්තා දිත්තේව ධම්ම සංඛාර පරිනිබ්බායි හොති එවං කෝ භික්කවේ පුද්ගලෝ දිත්තේව ධම්ම සංඛාර පරිනිබ්බාය හෝති. එතකොට සංඛාර පරිනිබ්බාය වෙන ආකාරය මේ පැහැදිලි කරේ. ඉතින් මේ ධර්මය මෙච්චර කාලයක් ඔබට පැහැදිලි කරපු කාරණා බොහොම ලඝුවට මේ කොටසේ ඔබට දකින්න ලැබුණා. ඊට පස්සේ ඊගව ඡේදයට ගියොත් මහණෙනි කෙසේ පුජ්‍යල කාය ભેදයෙන් මතුවේ සංඛාර පරිනිබ්බාය වේද? අර ඒ විදියමයි ඒ ආකාරයටමයි පැහැදිලි කරන්නේ. එතකොට එතන නැවත වරක් ඒක කියනවා මේ දැන් අතන කායස ભેදා වලට කලින් අපි දිත්තේව ධම්ම කියන තැනින් අපි පැහැදිලි කරා. ඊට පස්සේ ඒ කාරණාවෙදි කියනවා ඒ විදිහටම ඒ සද්ධා වීර සත් සමාධි ඒ විදිහටම පැහැදිලි කරලා කියනවා මේ පසිදුරංගේ මෙලොවක් මේ විදිහටම කියනවා සෝ ඉමේසං පංචායතනං ඉන්ද්‍රයානං කායස්ස ભેදා සංඛාර පරිනිබ්බාය හෝති එවංකෝ භික්කවේ පුද්ගලා කායස්ස ભેදා සංඛාර පරිනිබ්බාය හෝති. එතකොට කායස්ස ભેදා සංඛාර පරිනිබ්බාය කියලා කියනවා. අතන කිව්වා දිත්තේව ධම්ම සංකාර පරිනිබ්බාය හොති කියලා. ඒ කියන්නේ දුටු දැමීම, ඒ නිවන් දැකීමත් ඒ අනුව ඊට පස්සේ කායස බේදා කියලාත් ගන්නවා. එතකොට කය නැති වෙන මොහොතෙත් ඒ සිද්ධ වෙන්න පුළුවන් කියන එකකුත් ගන්නවා. එතකොට ඊට පස්සේ ගන්නවා මේ පැහැදිලි කිරීමම කතංච භික්ඛවේ පුද්ගලා දිත්තේව ධම්මා අසංකාර පරිනිබ්බාය හෝති. දැන් කලින් අපි කතා කරේ සසංකාර පරිනිබ්බාය හෝති කියන තැන. එතකොට ඒ අසු ධර්මයේ දැන් අපි කතා කරන්නේ අසංකාර පරිනිබ්බාය හෝති කියන්නේ ඒ කියන්නේ සම්බු ඥාණයම අවබෝධ කරගෙනත් මේ දේ සිද්ධ වෙනවා කියන කාරණා. ඉතින් ඒකත් ගන්නවා මේ විදිහටම දිත්තේව ධම්ම කියන කාරණයක් අරගෙන ඉතින් ගන්නවා අර විදිහටම පැහැදිලි කරලා දිත්තේව ධම්ම අසංකාර පරිනිබ්බාය හෝති එවං කෝ භික්ඛවේ පුද්ගලෝ දිත්තේව ධම්ම අසංකාර පරිනිබ්බෝති හෝති කියලා ඒකත් ඒ විදිහටම සම්බු ඥානෙනුත් දිත්තේව ධම්මේ දුටු දැමීම අවබෝධයටපත් වෙලා පරිනිබ්බාන්ටපත් වෙනවා ඒ වගේම ගන්නවා කායස ભેදා කියන තැනොත් දිත්තේව ධම්ම කායස ભેදා ඒකෙත් ගන්නේ දිත්තේව ධම්ම කියන නමින් එතකොට දිත්තේව ධම්ම කාස බේදා පරිනිබ්බාති කියනකොට මෙතන දිත්තේව ධම්ම කියන වචනේ මග අරින්න එපා. මොකද කාස බේදා කියනකොට කය බිඳෙන තැනින් කියන එක ගන්නවා පරිනිබ්බාණය කියන එකත් ගන්නවා. එතකොට දිඨේව ධම්ම කියන වචනේ තියෙනකොට අපිට වැටෙනවා ඒ දුටු දැමීම තමයි අත් සිද්ධ වෙන්නේ එහෙම. දුටු දැමීමද කියන්නේ මේ සත්‍ය දකිනවා කියන එකයි. ඒ සත්‍ය දැකලා නිවන් දකින්නේ. එතකොට එතන අපිට තියෙනවා ඒ කාරණාව ඔබට පෙන්වන්න. ඒක සාන්දිටික ධර්මයක් වෙන්න යන්නේ ඒ නිසයි. නැතු මරණින් මත්තේ ගිහිලා ලබන එකක් කියලා මේකේ පෙන්වන්නේ හැබැයි මේ ස්වභාවය එහෙම ගන්න එපා කියලායි අපි කියන්නේ. මේක දිත්තේව ධම්ම කියන තැනින් තමයි නිවන පෙන්වන්නේ. දිත්තේව ධම්ම කියන තැන. ඒ කියන්නේ මේක මේක මේක දිත්තේව ධම්ම අසංකාර පරිනිබ්බාය හෝති කියනකොට මේ මේ ඒවම් භික්ඛවේ පුද්ගලෝ දිත්තේව ධම්ම අසංකාර පරිනිබ්බාය හෝති ඊට පස්සේ ඒවංකෝ භික්ඛවේ පුද්ගලෝ කාස බේදා අසංකාර පරිනිබ්බාය හෝති කියනවා සෝපටිශේෂ පරිනිබ්බාන අනුපටිශේෂ පරිනිබ්බාන ගොඩක් දුරට මෙතනදී ඔබට දකින්න ලැබෙනවා ඒ ඒ වගේම ඔබ ඒක වැරදියට ගන්න යන්න එපා ඔබ මේ මේ මේ මේ අවබෝධය තුලයි මේ නිබ්බාණය සිද්ධ වෙන්නේ ඒ කියන්නේ සංකිතේ නිබ්බිදාය කියන දේ ඔබ ඒක සුළු කොට තකන්න යන්න එපා. අනිත් එක සාන්දිටික ධර්මයක් තුළ ඔබට සාන්දිටික වෙන බවත් ඒකත් සුළු කොට තකන්න යන්න එපා. ඉතින් ඒ අවබෝධය තුළයි ඇත්තම යථාභූත ඥානෙ නැතුව මේ එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් වර්ධවා ගන්න යන්න එපා. එතකොට මේ මොහොතේම දුටු දැමීම නිවන් අවබෝධ වෙනවා වගේම සෝපටිශේෂ නිබ්බාන අනුපටිශේෂ නිබ්බාන කියලා කොටස් දෙකකට පෙන්නනවා වගේම එතන පුජ්‍යල ස්වභාවයත් එතකොට නිබ්බාන අතරකට පෙන්නනවා. එතනයි අපි දකින්නේ. ඉතින් ඒක දකින්න මහා නුවණකින්. එතකොට මේ සූත්‍රය තුල කෙලෙස පරිනිබ්බාන සූත්‍රය තුල පෙන්වන කාරණාව ඒ විදිහට ඔබට අපිට ඔබට වැරදි දෙයක් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ නොමග යවන්න අපිට අවස්ථාවක් නැහැ. අපිට ප්‍රත්‍යක්ෂ ධර්මයක් අපි ඔබට පැහැදිලි කරනකොට අපිට ප්‍රත්‍යක්ෂ දේ ඒ විදිහටයි අපි ඔබට පැහැදිලි කළ යුතුවන්නේ. එhmenan අපි ඒක දකිනවා මේ මොහොතේ සාන්දිටික ධර්මයක් දිත්තේව ධම්ම කියන තැනින් අපි දකිනවා ඒක අසංකාරයක වෙන්නත් පුළුවන් සසංකාරයක වෙන්නත් පුළුවන් ඒ කියන්නේ සම්බු ඥාණයෙන් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් බුදු කෙනෙක්ගේ ඒ ඒ ශ්‍රාවක බුද්ධ කියන ස්වභාවයෙන් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ බුද්ධ ශ්‍රාවකෙක් විදිහට ඒ දේ සිද්ධ වෙන්නත් පුළුවන් හැබැයි ඒ මේ ධර්මය අවබෝධයයි මෙතන වැදගත් වෙන්නේ ඒ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධය තුළයි මේ සිද්ධ වෙන්නේ එතකොට මේ යථාභූත ඥානය තුළයි සිද්ධ වෙන්නේ. මේ යෝනිසෝ මනසිකාරය තුළයි සිද්ධ වෙන්නේ. හැබැයි මේක සාන්දිටික ධර්මයක්. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඉතින් දකින්න මේ නිවන් දකින්න එක ඒ කියන්නේ ඒ ඥානෙට හස් වෙනවා ඥායසාධිගමයි කියවේ. ඔබටම සාන්දිටිකයි ඔබටම ප්‍රත්‍යක්ෂයි කියන එක. ඒක තව කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. Tamanට සාන්දිටිකයි ප්‍රත්‍යක්ෂයි. ඉතින් මේ කාරණා ගොඩක් සියුම් කාරණා. ඉතින් ගෝධික ස්වාමීන් වහන්සේ පවා ඇත්තටම දැනගෙන හිටව බව අපිට පේනවා. එතකොට මේ අසමාහිත සමාධිය සමාහි සමාධිය. ඒ කියන්නේ මේ පරිනිබ්බාවන කියන මෙන්න මේ ඒ කියන්නේ මෙතන මේ අපි කතා කරන මේ මේ උපාදානයෙන් මිදෙන ස්වභාවය. ඒ කියන්නේ අපි මේ කතා කරන්න ඕනේ මේ වචන අපි භාවිතා කරන පමණයි. ඒ කියන්නේ මෙතන මේ අවසානයේදී දිත්තේව ධම්ම කියන තැන. එහෙම නැත්නම් සියලු කෙලෙස් මිදෙන ස්වභාවය, ඒ අරහත් සමාධිය. ඒ කුමන වචනකින් ප්‍රකාශ කරත් ඒක සාන්දිටිකයි. ඒ සාන්දිටික නිසා තමයි ගෝධික ස්වාමීන් වහන්සේට ඒ ඒ ගෙලසිඳගෙන දැන් අපි ගත්තොත් මෙන්න මේම. ඔබගේම සිතේ ස්වභාවය තුළ ඔබටම සාන්දිටික නම් මේ මොහොතේ ඔබ අනිමිත්ත සමාධියේ කියලා. ඔබේ ගෙලසිඳ ගන්න ඔබ අනිමිත්ත සමාධිය න ะ. ඒක තව කෙනෙකුට වැටෙන්නේ නැතුනේ. මේක මේක ඇතුලේ ලොකු තියෙනවා තව ගැඹුරක්. ඒ තමයි සංඥා වේදනා නිරෝධය අභිභවා යන මේ අරහත් සමාධිය දකින්නේ කොහොමද කියන්නේ. ඒක ඒක හිතලා ගන්නත් බෑ. පෘථග්ජන භූමියට හිතන්නත් බෑ. මේක විඥාන මායාවට ගන්නත් බෑ. ඒක තමන්ට සාන්දිටික වෙනවා. ඒක නිසා ඔබ සමහරලාට ඔක සිතුවිල්ලෙන් හිතලා කියන්න ගියාට හරියන්නේ ඔබට ප්‍රත්‍යක්ෂ ධර්මයක් ඔබ එනන් දකින්න. ඔබ ප්‍රත්‍යක්ෂතාවය තුළ ගෝධික භික්ෂුන් වහන්සේගේ ස්වභාවය එතන Nirodhe තියෙනවා සංඥා වේදනා Nirodhayත් තියෙනවා. එතන අරහත් සමාධිය අපි දකින්නේ. ඒ තුළ ඇති වෙන නැති වෙන ස්වභාවයක් ඒ තුළ තියෙනවා. ඒ අරහත්වයටපත් වෙලා නැහැ. නමුත් ඒ ස්වභාවය තුළ සංඥා සුකුම ස්වභාවය තුළ ගැලසිඳ ගැනීමක් අපි දකිනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාගේ එවැනි අවස්ථා කීපයක් අපිට මේ ධර්මය තුළ දකින්න ලැබෙනවා. ඉතින් වේදනාවෙන් පසු වෙන ඊට පෙර අවස්ථාවකත් අපි දැක්ක භික්ෂුවගේ වෙන ස්වභාවයක්. එතකොට මේ ස්වභාවයත් ගෝතික භික්ෂුන් ස්වභාවයත් එවැනි ස්වභාවයක්මයි. එතකොට බුදුන් වහන්සේ ඒකට සාදු සාදු කියන එකක් තමයි තියෙන්නේ. බුදුන් වහන්සේ එතන මාරයා ගිය තැනක් වෙනවා කියනවා මාරයාට හමුනේ නැහැ කියනවා. ඒ කටයුතු කරන්න කියනවා අරහතන් වහන්සේගේ පිරිණිවන් ගිය අරහතන් වහන්සේගේ ස්වභාවයමයි කටයුතු සිද්ධ කරන්නේ. එතකොට එතන මනාකොට අපිට වැටහෙනවා. එතකොට මේ මේ මේ ධර්මයේ අවබෝධය තුළ නැවත විඥානයේ බැස ගැනීම නැවත උප්පත්තියක් ගැන මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආත්ම දිට්ඨිය අතහැරපු තැන ඒ සියල්ලම කතකරණි වෙනවා. ඒ කියන්නේ නැවත නහි ජාතු ගබ්බසේයම් පොර නැවත උප්පත්තියක් පනවන්න බෑ. ඉතින් ඒ අරහත්ත්වයටපත් වීමයි. ඉතින් මේ ආත්ම භාවය අවසානාත්ම භාවය වෙන්නේ අන්නේ ආකාරයටයි. එතකොට මේ දීර්ඝ පැහැදිලි කිරීමක් ඔබට මේ වෙනකොට කළා තියෙනවා. දේශනා 1000 ගානක විශාල මෙහෙයුමක් මේක ඇතුලේ තියෙනවා. මේ බුද්ධෝත්පාද නාලිකාව ඇතුලේ එකම දේ අරමුණු කරගෙන ඒ නිවනම අරමුණු කරගෙන සියලු කෙලෙස් නැසන මඟ අරමුණු කරලා තියෙනවා. ඒ නික්ලේශී මග යන ආකාරයේ නිස්සාරණ වනය කපා දාන ආකාරය ආරම්භ කරන්නේත් මේ දේශනා නිස්සාරණ වනය කපා දමු කියන තැනින්මයි. ඉතින් මේ දේශනා දියත් වෙන්නේ හරහාමයි. ඉතින් සියලු කෙලෙස් නැසන මග එයයි නිවන් දකින මග. එහෙනම් සිතින් මිදෙන මග දුකෙන් මිදෙන මග නිවන් දකින මග එයයි නිස්සාරණ මග. ඉතින් මේක දකින්න ඕනේ මේ සූත්‍රය තුල බුදුන් වහන්සේ මේ පෙන්වුවේ මේ ස්වභාව හතරක් ගැන කෙලෙස පරිනිබ්බාන සූත්‍රය තුළ කෙලෙස පරිනිබ්බාන සිද්ධ වෙන ආකාර හතරක් ගැන. ඉතින් ඒක දකින්න මහා නුවණකින් සාන්දිටික ධර්මයේ පැත්තකට කළා විශ්වාස මතවලට යන්න එපා. මේක සාන්දිටික ධර්මයක්. එහෙමනම් මේ රහතන් වහන්සේට රහතන් වහන්ස රහත් වූ බවට සාන්දිටිකයි. අනේ වචනේ ඔබ ඒකට අවසානයේ ප්‍රකාශ කරනවා. කිසි කෙනෙක් නොදැන ඒක සිද්ධවන්නෙත් නෑ. ඕපපාතිකව සිද්ධ වෙනවත් නොවේයි. මේක සාන්දිටික ධර්මයක්. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඒක හැබැයි විඥාන මායාවට ගෝචර වෙන්නේ නැහැ. ඒ ඥානට හසු වෙන්නේ. ඒ ඥානේ ඥානේට ඔබ අවදි වෙන්නේ ඔබට සුදුසු අවස්ථාවපත් වේවි. ඔබ විඥාන මායාව හඳුනගෙන විඥාන මායාව අභිභව යන ඒ ස්වභාවයක් ඔබට ඥානට හසු වේවි දැනෙන්න ගනී. 100ට නුවණට හසු වෙනවා. ඒ 100ට නුවණට හසු වෙනවා ඔබගේ කෙලෙස් ඡේවි යන ආසවක්ඛ්‍යා ඥානේ. මේ සේරම ඥානේ ඥානේ කියලා කියන්නේ. පුබ්බේ නිවාසානස ඥානේ. ඒ නැතුව නිවන් දකින්නෙත් නෑ කවුරුත්. චතුප්පහත ඥානේ ඒ නැතුව නිවන් දකින්නෙත් නෑ. ආසවක්ඛ්‍යා ඥානේ තමයි මේකේ වැදගත්ම. අතර මේ ත්‍රිවිද්‍යා පහළ වෙන්නේ නැතුව කිසි කෙනෙකුට මේ මග හමු වෙන්නේ හැබැයි මේවා මහා ලොකු දේවල් නෙමෙයි. මේ මේ මොහොතේම ඔබ දකින්න දේවල්. අද ගම්වල ඉන්න අම්මලා පුබ්බේ නිවාසානුස්සය ඥානෙ පහළ වෙලා තියෙනවා. ඔබ සමහර ඒක මවිතයටපත් වෙන කාරණයක්. නමුත් මේ සාකච්ඡාව ඔබ අධ්‍යයනය කරන්න. බලන්නේ අම්මට ඒ ඥාණි නැද්ද කියලා. අපි මේ උගත් භික්ෂුන් වහන්සේලාගෙන් අහන්න. ඔබ සමහර විට තාම ඔය සූත්‍ර වලට හිර වෙලා ඇති. නමුත් අර ගොවිතැන් කරන අම්මා පුබ්බේ නිවාස අනුසය ඥානෙත් ලැබලා නිවන් මඟ යනවා. මේ අපේ භික්ෂුන් වහන්සේලාට දැස් සැරෙන්න කාලේ. තවත් මේ විභාග පස්සේ නෙමෙයි අපි යන්න ඕනේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවත් ගහෙත්වා අනුකම්පා උපාදාය කියලා. ඔය අපි පැවිදි වෙන්නේ අපි මේ වත දරන්නේ අර ඉනස් පරිභෝජන සෙය්‍ය පරිභෝජන වලට නෙමෙයි දායාද පරිභෝජන සාමිනා පරිභෝජනයටයි එහෙනම් ඒ හොරට කන්නවත් ණයට කන්නවත් නෙමෙයි අපි මේ සිවුරු දරන්නේ කන්න නැතුව නෙමෙයි රස්සාවක් හොයාගෙන ජීවත් වෙන්න නෙමෙයි සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. එහෙනම් මේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන්නේ මේ සිතට එන අරමුණු සත්‍ය දැකලා මිදෙන්නයි මේ සිව්පසේ අවශ්‍ය වෙන්නේ. ඒ සඳහායි පැවිද්ද දරන්නේ. එහෙනම් ප්‍රධාන කාරණාව වෙන්නේ සිතට එන අරමුණු දැකලා මිදෙන එකයි. එයයි දුක්ඛ නිස්සාරණ මග. සබ්බ දුක්ඛ නිස්සාරණ මගයයි. එහෙනම් ඔබ භික්ෂුවක් කියන භික්ෂු සූත්‍රය තුල පෙන්වන්නේත් ඒකමයි. සබ්බ දුක්ඛ නිස්සරණ මග කියන එකමයි. මොකද්ද භික්ෂු සූත්‍රය තුල පෙන්වුවේ? මොකද්ද අරහත් සූත්‍රය තුල පෙන්වුවේ? මොකද්ද ශ්‍රමණ සූත්‍රය තුල පෙන්වුවේ? එකම එක කාරණාවයි. ඒ සමුදයංච අත්තගමයන්ච ආස්වාදයන්ත ආජිනයන්ත නිස්සාරණංච දෙකීමයි. ඔයින්තර ශාසනයකුත් නැහැ. ඔයින්තර භික්ෂුවකුත් නැහැ. ඔයින්තර ශ්‍රමණයෙකුත් නැහැ. ඔයින්තර අරහත් මාර්ගෙකුත් නැහැ. ඔබ යන්නේ විභාගයක් පාස් කරලා මොන හරි ජොබ් එකක් හොයාගෙන මේ මේ ඉස්කෝලේ උගන්නලා ගමේ තමන්ගේ මේ මේ මොන හරි ඒ කීර්තිය හදාගන්න නම්බු හදාගන්න නම් ඔය බොළඳ පහත්තර කිරීමෙන් පළක් නැහැ කියලා අපි කියනවා. ගමේ අන්තිමටම පන්සලට අද ගමේ මිනිස්සෙක් එන්නේ නැහැ. ඔබ යන්නේ වෙනින් පාරක. ඔය වැරදි පාරවල් වල යෑමෙන් දැන් පළක් නැහැ. කටු ඉඹුල් වල පැටලිලා ඔය කටු පෑගිලා ඕවට වේදනාවෙන් කෑ ගැහීමෙන් පළක් නැහැ අපේ ආම්දුරනේ. හරි පාර හොයාගන්න. පිරිසිදු මාවත හඳුනගන්න. ඒ පිරිසිදු මාවත යමින් අපි ඒ නිවන් මගට අනුගත වෙමු ආම්දුරනේ. එයයි අපි වෙන්න ඕනි දෙය. එක පන්සලක එක හාමුදුරුවමක් නිවන් මග ආරියට පැහැදිලි කරන්න අපේ ආම්දුරනේ. ප්‍රත්‍යක්ෂතාවය තුල ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරන්න අපි ආමුදු. ගමේ මිනිස්සු ගමේ පන්සලට එන්නේ අන්න එදාටයි. ඒ හාමුදුරන්ගෙන් ඒ බණ ටික අහලා දැනගන්න එනවා. මොනවා දැනගත්තේ නැතත් ඒක දැනගන්න එනවා. නැතු අර ජොබ් එකක් හොයාගන්න විභාගයක් පාස් කරන්න අරකට මේ නිකන් නේ සාතිකයක් ලබා ගන්න මේවට පන්සලට එන එකේ තේරුමක් නැහැ. ඕවා දෙන්න ඔය ඔය ප්‍රාදේශීය ඔය කාර්යාලවල වැඩ කරන නිලධාරීන්ට ඕවා නෙමෙයි පන්සලෙන් කරෙන්න ඕන නිවන් මඟ පෙන්වන්න ඕනි අපේ ආමඳුරනේ මේ සත්වය අසරණයි. මේ බෞද්ධ ජනතාව අසරණයි. විශාල පිරිහීමක අගාධියක හොරකම් වල සීමාවක් නැහැ. උත්තරීතර උතුම් මනුෂ ස්වභාවයක් නැහැ. ඒ අපි එළියට ගත්තේ කවද්ද අපි එළියට ගන්නේ? ඔය කුඩුකාරයෝ මංකොලකාරයෝ පස්සේ ගිහිලාද ඔය ප්‍රාඩෝ එක ගිහිලාද ඔක ගන්නේ? ওই සීන වලින් අයින්ට වෙන්න. ওই බොළඳ සීන පැත්තකට කළා දාන්න. ඒ බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් විදිහට කටයුතු කළ යුතුයි. ඒ සිදු වෙන්නම ඕනි අපේ හාමුදුරනේ. ඒ වෙනුවෙන් මේ වචන ටික දරා ගන්න අපේ හාමුදුරනේ. මේ වෙන කිසිම අදහසක් කිසිම අරමුණක් නැහැ. පුජ්‍යල සංඥා කිසිම දෙයක් නැහැ. මේකේ තියෙන්නේ හුදෙක් මේ නිවන් මඟ පමණයි. හුදෙක් මේ ධර්මයේම පමණයි. ඒ ධර්ම මාර්ගයේම පමණයි. ඔබට බාරයි ඔබේ මිදීම. තම තමන් තව තමන්ගේ කටයුතු කළගත යුතු වෙනවා. නැත්තම් අපි මහා සෝචනීය මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන තිත තියෙන සංඝා ඝාට බවට පත් වෙනවා කියලා මතක තියාගන්න අපි හාමුදුරනේ මේ මේ ශාසනේ ඝාතනය කරන ඝාතකයන් වහන්සේලා බවට පත් වෙනවා. මල් පූජා කර කර යනවා වෙන්න පුළුවන්. පරතුළු වට්ටි පූජා කර කර යනවා වෙන්න පුළුවන්. තට්ටු ගණන් බිල්ඩින් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් දුගතියටයි වැටෙන්නේ සේරම. පොකුරු පිටින් වැටෙනවා අපේ හාමුදුරනේ. නියපොත්තට ගත්ත පස් ටික වගේ බොහොම ටිකයි උතනින් මිදෙන්නේ. ඔය රැල්ලට යන රැලි වල පෙළපාලි වල යන අය යන්නේ දුගතියට යන පාර කපාගෙනයි අපේ ආඳුරනේ. අයින්ට වෙන්න නිස්සරණ මග හොයාගන්න. සබ්බ දුක්ඛ නිස්සරණ මග අපේ ආයුතුයි අපේ හාමුදුරනේ. අපි එතනට අනුගත වෙන්න ඕන. හැමෝම ඒක රාශී වෙන්න ඕන. හැමෝම මේ මග හඳුනා ගන්න ඕන. ඒ මග යන්න ඕන. හොඳමයි අපේ හාමුදුරනේ. මේ ගිහියන්ටත් හොඳ කලක් යනවා අපේ හාමුදුරනේ. මේ සත්‍ය දැනෙනකොට පුදුම සාන්ත ගතියක් දැනෙනවා. ඒ සාන්ත ගතිය මේ දිවයිනට අවශ්‍යයි. අද දිවයිනේ කන්නත් නැහැ, බොන්නත් නැහැ, ඉන්නත් නැහැ, යන්නත් නැහැ. වල්මත් උනේ අපේ හාමුදුරු ධර්මයේ අධර්මයේ කිරීම නිසායි. සෝම හාමුදුරු අවාසනාවන්ත විදියට ගියේයි. අපේ හාමුදුරුවෝ මොනවද සෝම හාමුදුරුවෝ වෙනුවෙන් කරේ? ඒ ධර්මයේ ගත්තද? සමහර පන්සල්වල තියෙන කෝවිල නෙමේද? සෝම හාමුදුරුවන්ගේ පණිවිඩය මොකද්ද? අපේ හාමුදුරුවෝ හදනවා නිගණ්ඨනාථයෝ වගේ ගමනක් යන්න. පුළුවන් ද යන්න? ගිහින් පෙන්වන්න එහෙනම්. මේ ගෞතම බුද්ධ ශාසනයේ තිත තියෙන ඒ කාර්යයට අත ගන්න එපා. අපේ හාමුදුරනේ උතනින් අයින්ට වෙන්න. සත්‍යයට අවදි වෙන්න. හොඳමයි එහෙමනම්. නිවන් මඟ හඳුනගෙන අසරණව අහිංසකව එක අඩියක් හරි ඒ මගින් අපි තබමු අපේ හාමුදුරනේ. හෙට දවසේ උපදින දරුවෙකුට ඒ ටික විතරයි ඉතුරු වෙන්නේ. නැත්තම් මේ තරංගයක් පස්සේ යන ගොන් රැළ වගේ මුළු ලෝකම යන්නේ දුගතියටයි. බෞද්ධ ආයතනට යන්න අවශ්‍ය නැහැ ඕනම මිත්‍යා දෘෂ්ටික ආගමට යන්න කියන්න ගලා ගන්න කියන්න. බෞද්ධ ධර්මයේ තන්ට ගෙනියන්න එපා. එක දරුවෙක් හරි සුගති පරායන වෙනවා. එතනයි අපේ කටයුතු සිද්ධ වෙන්න ඕනි ආකාරය. හොඳයි එහෙමනම්. එයයි බුද්ධ පුත්‍රයේගේ උතුකම් වෙන්නේ. අපි ආයුතු මාවත ලිපිනේ අපි හඳුනාගත යුතු. අපි කාටවත් දොස් කියනවා නෙමෙයි. අපි පිරිසිදු වෙන්න ඕනි බවයි අපේ කතාවල තියෙන්නේ. අප අප විසින්ම හදෙන්න ඕනි. අපි අප විසින්ම සාදාගෙන ආයුතු වෙනවා. අපිව හදන්න කවුරුවත් නැහැ අපේ හැමතොරේ. අපිමයි හැදෙන්න ඕනේ. හොඳමයි අපේ හාමුදුරනේ. හැමෝටම මේ ධර්මය අවබෝධ වෙන්න ඕන. තෙරුවන් සරණයි. හෙට දවසේ අපේ හුස්ම ටිකත් පොළොවට පස්සේ ඒත් මේ ධර්මයේ මේ ධර්මයේ හෙට උපදින දරුවෙකුට හරි රැකෙන්න ඕනේ. හොඳමයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි. අරමුණු ගැන මේ අරමුණක්මයි අපි ලියා ගන්න තියෙන්නේ ඒකයි මෙතන ෂණ සම්පත්තියේ දුර්ලභම් කියලා කිව්වේ. ඒ අරමුණම තමයි ෂණේ කියන්නේ. ඒ දැකීමයි දුර්ලභ කාරණේ. ඉතින් දුර්ලභ සද්ධර්ම ශ්‍රවණම් කිව්වේ. ඉතින් ඒක සද්ධර්මයේ ඇසීම හරිම දුර්ලභයි. මොකද ඒ ෂණ සම්පත්තියයි එකෙන් පහළ වෙන්නේ. ඒ වගේම තමයි දුර්ලභම manussත්ත. ඔබ බලන්න මේ ලෝකයේ සත්ත්ව සත්ත්ව ලෝකේ කොයිතරම් විශාලයිද? මේ ලංකා භූමියේ මේ පුංචි දිවයිනේ කූඹි ඉන්නවා ලෝක ජනගහනයට වැඩි. ලෝකේ ඉන්න මිනිස්සු කෝටි 800යි කියලා සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා. එහෙමනම් ඒ කෝටි 800ක් මොයේ ලෝකේ මිනිස්සු ඉන්නවයි කිව්වත් මේ ලංකාවේ මේ පුංචි දූපතේ කුඹි ඉන්නවා ඊට වැඩි. ඒ පණුවේ ඉන්නවා